ඔය ඉස්ලාම් කියන විදිහට ඔය ඉන්දිය සංවරය සීලයට බලපාන ඉන්දිය සංවරයක් තියෙනවා සමාජයට බලපාන ඉන්දිය සංවරයක් තියෙනවා ඊට පස්සේ ප්‍රඥාවට බලපාන ඉන්දිය සංවරයක් තියෙනවා ඒ විදිහට ඒකේ මේ මට්ටම් කීපයක් තියෙනවා සීලය කිව්වහම අපි අරගන්නේ එදා මේ ධර්මදේශනා මාලාවේ දෙවෙනි ධර්මදේශනාවේදී සීල විසුද්ධිය ගැන කතා කරනකොට ඒක මතු කළ දුන්නා ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධිය, ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. ඒකෙදී ඉන්ද්‍රිය සංවර සීලය මේ මොකද්ද ප්‍රාතිමොක්ෂ සංවර සීලය සීල සංවරයෙන් රැකිය යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ප්‍රඥා සංවරයෙන් රැකිය යුතුයි. ප්‍රත්‍යසන්නිසිත සීලය වීරියෙන් රැකිය යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලය සතියෙන් රැකිය යුතුයි. අන්නේ විදිහට මේ සීල කියන ශික්ෂාවට පමණක්ම සති සංවර සීල සංවර ප්‍රඥා සංවර ආදිවාසී සංවර රාශියක් තියෙනවා. ඉතින් එතනදී ඉන්දිය සංවරය කරනවා කියලා කියන්නේ මේ භාවනා කරන යෝගාවචරයා ඇහ කන දිව නාසය කය මන කියන දේවල් වල දැන් මේ වගේ තැනක ඉන්නකොට පුළුවන් තරම් භාවනාවට yaadෙන විදියට රූප බැලීමෙන්, ශබ්ද ඇහිීමෙන්, ගන්ධ රස බැලීමෙන් නතර කරලා ඒවා අඩු කරලා හැදෙන සතියට සීලානුග්‍රහිතයක් කරන්න ඕනේ. පරියංකෙදී 100%ක් සිද්ධ වෙනවා. රූප වෙලෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ නිසා අනුග්‍රහය වැඩි. ඊට පස්සේ සක්මන් කරන වෙලාවේදී සීමිත ප්‍රදේශයක චේතනාවකින් තොරව ගමනක් නිසා ඊට වැඩිය ටිකක් වැඩි. නමුත් එදිනදා වැඩ විතර අඩුයි. එදිනදා වැඩවලදී මුගක් කාලවට ඉන්දිය සංවරයේ අඩු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා යෝගාවචර කියනවා තනියම ජීවත් වෙන්නයි කියලා. හිමීට නැවතිල්ල වැඩකරනද නිතරම යෝගාවචරයක් බව මතක තියාගෙන වැඩ කරන්නේ. ඒ විදිහට කරන එක કૃතිමයි හැබැයි. සීල සංවරයේ કૃතිමයි. ඊට පස්සේ සමාධියට ගියාට පස්සේ මේ කියන්නේ අපි පරියන්කයක ඉඳගෙන යම් ප්‍රමාණයක් සමාධිය ආවට පස්සේ සමාධියට අනුග්‍රහ කිරීමක් වශයෙන් ඒ යෝගාවචරය සිද්ධ වෙනවා යම් යම් සප්පාය කරනු සපයා දෙන්න දීලා ඒ සප්පාය කරනු තුල සමාධිය හොඳට සම්බරකරනද එතකොට මේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක සමබර කරන එක වීරියයි සතියයි සමබර කරන වගේ දේවල් පුරුදු කරනකොට පුරුදු කරනකොට තේරෙනවා මේ එදිනෙදා වැඩවල තියෙන අවුල් පහස වැඩි නම් පරියන්කේදී සතිය ගන්න සමාධිය ගන්න අඩු අමාරුයි. එදිනෙදා වැඩවලදී අවුල් පහස අඩු කරලා සාමාන්‍ය මානසිකත්වයක් තියා හැටියොත් සමාධියට හොඳයි. ඊටසේ ප්‍රඥාවට ගියාට පස්සේ ඉන්දිය සංවරයම තමයි හැබැයි භාවනාව හරි ගියත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන විදිහට නිර්හංකාර වීමට ගන්න ඉන්දිය සංවරය අරව ඔක්කොගෙම ඉහළ කෙලවරක් ඒක සාමාන්‍ය ඉන්දිය සංවරය කියලා කියන්න බැරි තරම්. ඒක තනි ක්‍රම විපස්සනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්දිය සංවරය භාවනා වැඩනකොට එන්න එන්න එන්න පරිණාමයකටපත් වෙනවා. ඒ පරිණාමයටපත් වෙනාදී මොකද්ද කොයි වෙලාවේද කොතනද කරන්න ඕන කියන එක මේ පොදු උපදේශකෙන් නම් දෙන්නම. යෝගාවචරය දැනගන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ සතිය සමාධිය නැත්නම් සීල සමාධි ප්‍රඥා කියනවා උපයා ගත්තට ඉපයීම ආරස්සා වෙන්නේ ඉන්දිය සංවරේ. කොච්චර උපයවුවත් එයාට බැරි නම් ඒ ඉන්දිය සංවරයක් කරගන්න ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ කියලා කියනවා. ලාහ කියන්නේ නිකම් තැටියක්. ගෙම්බෙක් අල්ලා ඕකට දාලා ඊගාවක ගන්න හදනකොට මේක පයින්. නිසා ඒ වෙලාවේ බෑ. ඒ වෙලාවට කටපුංචි වාදනයකට දාලා වහන්න ඕනේ. ඉතින් කටපුංචි වාදන වල වහන දේවල් තමයි අපි සීල් කියලා කියන්නේ. සීල් අරක්කෝ. සීල් කියන එකයි සිල් කියන එකයි අතර කිට්ටුවකට යන ඕතෙන්දී. ඒ හැම වාෂ්පීකරණ වෙනක්ම අපි වහලා සීල් කරලා තියන්නේ. ඒවා උපයන්න දැනගත්තට වහලා තියන්න දැන නැත්නම් රකින්න බෑ. විරුද්ධ භාජනයක පෙට්‍රල් ටිකක් තිබ්බට හිටින්නේ නැහැ. ඇල්කොහොල් ටිකක් තිබ්බට හිටින්නේ නැහැ. ඒ හුලඟට මේක හුලඟේ දෝෂේ නෙමෙයි. ඒක වහන්න ඕනේ. ඉතින් ඒක නැතුව මේ මම උපයගත්ත මේ අහලා පානින්න කට්ටිය මගේ සිල් කැඩුවයි කියලා ඒක හරියන්නේ නැහැ. තමයි උපයන්න පුළුවන්කම පෙරපින රකින්න පුළුවන්කම වර්තමාන පින. ඒ දෙක නැත්තම් ඉතින් හැමදාම හොදෝ දමඩි දාන්නා වගේ ගඟ ටීනි කපනවා වගේ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එනතන අර වාෂ්පචීලී ද්‍රව්‍යයක් එලි පෑතටියක තිබ්බා වගේ. ඉතින් ඒකට සමාජයට දොස් කියලා බෑ. Taman ඒ තමන්ගේ තරමට තමන්ගේ වැඩෙන සීලයේ තරමට සුදුසු පරිසරයේ මානසික පරිසරය සකස් කර ගැනීම ඒකෙච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක ඊටාම මේ ඒකයි කියන්නේ සීල සීලවන්තස පඤ්ඤා පඤ්ඤාවන්තස සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං නත්ති පඤ්ඤා නත්ති සීලං කියලා සිල්වතාවටම ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවන්තට සීලය කියන්නේ සීල නැත්නම් ප්‍රඥා නැහැ ප්‍රඥා නැත්නම් සීල නැහැ. ඒක මේ දක්ෂ ඇත්තෝ පුළුවන් තරම් සීලය ගැන උපේනා විතරක් නෙවෙයි. ඒ උපයාගත්ත සීලය රැක ගැනීමට කරන උපක්‍රමය තමයි හැදියාව කියලා කියන්නේ නැත්නම් තපස කියලා කියන්නේ. ඉතින් ඒක හුඟක් දුර්වලයි. හුඟක් දෙනෙක් හුඟක් දුර්වලයි. මේ භාවනාව කොච්චර ලස්සන කරන ගියත් ඒක ආයෙ ආයෙ ගඟට හින් කැපුවා වගේ ආයෙ විවෘත කරනවා. විවෘත කරපුවාම රසීරම වාෂ්පීකරණය වෙනවා. ආයෙත් ඇවිල්ලා ආයෙ උපේනවා. ගහලාට ගෙඹතු කරනවා. ඒ නිසා කියන්නේ තමන්ගේ අත්දැකීමට තමන් සලකන්නේ ටිකක්. ඒ සෝවාන් වුණාට පස්සේ නම් මේකට පුදුම විශ්වාස මේ අවංක ප්‍රසාද අවෙක්ක ප්‍රසාදයක් පහරන තමන්ගේ සීල ගැන මේකට තන්නි ක්‍රම උදව් කරලා තියෙන්නේ මේ ගමනට මේ ප්‍රඥාවට සීලේ. ඉතින් ඒක නිසා සීලය ගැන දැනගෙන ඒක සමාදන් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පවත්තනේ කමාරුයි. ලෝකේ තියෙන්නේ ඒක පවත්තන්න නෙමෙයි. ලෝකයේ මේ මේ අසංවරයි. ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මිනිස්සයා කියන සතා සමාජශීලී සතෙක් නෙවෙයි. මිනිස්සයා හැම වෙලාවෙම කැමති තනියම හැඟුම් උදාරින්න. තනි වෙච්ච ගම මිනිස්සගේ ප්‍රകൃතිය මත වෙන හැබැයි ඒක සබාශීලී නෑ සදාචාර නෑ. සභාවට ගිය ගමන් සභාව විසින් මිනිස්සයා හදනවා. ඒ නිසා මිනිස්සයා පෞද්ගලිකව ගත්තොත් සමාජශීලී සතෙක් නෙවෙයි කියලා. ඉතින් අපි දැන් මේ භවනා විශේෂයෙන්ම සමුහ භාවනාවට යනකොට අපි සබාව සහ පෞද්ගලික සීල දෙක සම කරනවා. ඉතින් එතකොට අනුන්ගේ හැඟුම් වලට අනුන්ගේ සීලට බාධා වෙන්න හැසිරෙන එක තමන්ගේ සීල කැඩීමක් වෙනවා. ඒ නිසා ඒ සංවරය එකිනෙකා කෙරෙහි අන්‍යකෙරෙහි ගෞරවය තමන්ගේම සීලය තමන් කරන ගෞරවය එතනින් ගියාම ඒක උපේනවට වැඩි අමාරු දේ තමයි රකින්න එක කියලා තේරුම් අරගන්න එක තමයි ඇත්තටම කියනවනම් ඔය මේ සිවිලයිස් කියලා කියන්නේ ශීලාචාර ක්‍රමයේ ඉහළම කෙලවර කියලා කියන්නේ උපේ උපයා ඉන්න එක නෙවෙයි. උපේලා නාස්ති කිරීමට කියන්නේ consumerization කියලා. පාරිභෝගිකත්වය කියලා කියනවා. ඒකම ඇත්තටම අනාගත પરම්පරාවත් කරන වැඩක්. උපේලා ඒක රකින්න එක අපි කියනවා ඒකට අර පිටිමැස්ම කියලා. ඉතින් ඒක දැන් දුප්පත්කමක් විදියට සලකලා තියෙනවා. පොහසත් කට්ටිය තියෙන පුළුවන් තරම් උපේලා පාවිච්චි කරන්නේ කියලා හිතලා තියෙනවා. ඒක මං හිතන්නේ මානව මානව જાති වෙනුවෙන් මානව වර්ගය වෙනුවෙන් අනිත් පැත්තට රෙන්න ඕනේ කියලා. උපේපු දේ පුළුවන් තරම් අර පිටිමැස්සෙන් පාවිච්චි කරන්න ඕනේ සීලයටත් එච්චරයි. ඒ නිසා මේ භාවනා ඉහළට යනකොට යනකොට යනකොට අර ජාතක කතාවක තියෙන එක රජ කෙනෙක් ඒ සිටුතුමා නැති වුණාට පස්සේ මට මතක නැහැ ජාතක කතාවක් කියලා ඒ සිටුතුමාගේ පුතාව කැඳවනවා මාලිගාවට. ඉතින් රජුරෝ සීමතු කරලා බලනකොට එයා සෙල්ලක්කාරවන්ට අරේ මේ පැනගෙන දුවගෙන දුවගෙන එනවා මාලිගාවට. ආයෙත් රජුරෝ වාඩි කරලා කියනවා පියා ඉන්න කාලේ මෙහිමයි මේ කටයුතු කෙරුවේ. ওই පැත්තට යමක් කමක් තියෙන ওই පවුල තමයි මම අද ඉඳලා ඔයාලට සිටු සනතුරක් දෙනවා. ඒ නිසා ඒක බලාගෙන රාජ්‍ය දේවතාවට අනුග්‍රහ කරන මිනිසුන්ට අනුග්‍රහ කරන ඉන්නේ කියලා. ඉතින් මේක බාර අරගෙන රජුරෝ යනකොට බලනවා බොහෝම තැම්පත්ව යනවා මිනිස්සයා. ඊට පස්සේ කතා කරනකොට කතා කරලා අහනවා මම ඔයා මේ එනකොට බලනත් හිටිය යනකොට බලන මොකද කියන්නේ එනකොට සිටුවරෙක් නෙවෙයි ආවේ යනකොට යන්නේ සිටුවරෙක් කිව්වා. තිබේනේ නා නිකන් මේ රජුරු ගාවට ගියාට පස්සේ නම්බුකාරකමට මේව කරනවා කියන්නේ මම එනකොට ආවේ සාමාන්‍ය කොල්ලෙක් විදියට. නමුත් මට මේක හම්බුනට පස්සේ මට දැන් එහෙම කරන්න බෑ මම දැන් යන්නේ සිටුවරෙක් කියලා. ඉතින් ඒ වගේ අපි අවස්ථාවක් ඇති කරගන්න පුළුවන් තරම් මේ හැකි ශක්ති ප්‍රමාණය ශිල්පද අරගෙන සමාදාය රික්කති සික්ඛාපදේශු කියන විදිහට ඉන්දිය සංවරේ ශික්ෂාපද පුළුවන් තරම් ආරක්ෂා කරන්න. ඒක කාටවත් කියන මට්ටමෙන් තමයි පටන් අරගන්න. පහුවෙනකොට තමන්ගේම ඇඟෙන් එන මට්ටමක් එනවා. ඒක ඇත්තට මේක වෙන්නේ අර සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට යනකොට තමයි ඒක සංස්කෘත ශ්ලෝකයේ සඳහන් කරලා තියෙන්නේ විද්‍යාද දාති විනයම්. යමෙක් විද්‍යාව ප්‍රගුණ කරන්න කරන්න ਉਹ විනයගරුක වෙන්න පටන් අරගන්නවා. විද්‍යාවෙන් තමයි විනය ලැබෙන්නේ. විද්‍යාව නැති කෙනාට විනය තියෙන එක કૃත්‍රිමයි. ඒක නිකන් රංගපෑමක් කරන්නේ මේ සිංහම පරවගත්ත හිවලෙක් කරන වැඩක් කරන්නේ. ඒක නෙවෙයි කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ. ඉස්සරහට යන්න යන්න ඒ විනය තමයි ওই ඉන්දිය සංවරය කියලා කියන්නේ.